ජේසුස් වහන්සේ තමයි කතෝලික ධර්මයේ සම්පූර්ණයෙන් උසලන්නේ. ඒගොල්ලෝ ජේසුස් වහන්සේගේ තමයි සරණ යන්නේ. දෙවියන්ට යාඥා කරනවා. කවදාරි දවසක ජේසුස් වහන්සේගේ දෙවියෝ කවුද කියලා මිනිස්සු ගවේෂණය කරනවා. ජේසුස් වහන්සේගේ දෙවියෝ කවුද? ඒ දෙවියා කොයිද ඉන්නේ? මොනවද කිව්වේ? මොනවද කෙරුවේ? මෙන්න මේ කාරණා ඔක්කොම හොයාගෙන යනකොට ඒ කට්ටියට ඒ කරුණු කාරණා වලට සාක්ෂි නැහැ. දිව්‍ය ලෝකේ මට ඉඩමක් තියෙනවා. ඒක අක්කර එකමාරක් කියලා කිව්ව කවුරු පිළිගන්නවද? ඔප්පුව ඉල්ලනවනේ. එහෙම ලිපි ලේඛන නැහැ. ඒතකොට ගොඩාක් අර දේව කතා ලෝකේ මේ බොරු කතා බවට පත් වෙනවා. ඒක දේව සංකල්ප මිනිස්සු පිළිගන්නේ එදාට ජේසුස් වහන්සේ ඇත්තටම කවුද කියලා හොයනකොට බයිබලයේ එක තැනක් වැරදිලා තියෙනවා. ජේසුස් වහන්සේ ජෙරුසලමේ බෙත්ලෙhem කියන ප්‍රදේශයේ උප්පත්තිය ලැබලා මරියා ජෝසප් දෙමව්පිය වශයෙන් උප්පත්තිය ලැබලා ජෙරුසලම ගිහිල්ලා ඉන්නවා. ජෙරුසලම් දේවමාලිගාව ආශ්‍රය තමයි ඒගොල්ලෝ වැඩ කළේ. තාත්තා රස්සාව කළේ. අවුරුදු 12 වෙනකන් ඉන්නකොට මේ වෙලඳු වගේක් ඉන්නවා. ඒගොල්ලන්ගේ බාප්පලා ලොකු තාත්තලා වෙලඳු. ඒගොල්ලෝ කියන අපි මේ වෙලඳාම යනවා. කොහාටද වෙලඳාම යන්නේ ඉන්දියාවට. එතකොට ඒ කාලේ ඊශ්‍රායෙල් ඉඳලා ඒ ජෙරුසලම් ගලීලය සමාරිය මෙසපොතේමියාව කියන මේ ප්‍රදේශ වලින් කෙලින්ම තියෙන පාරවල් එන්න. ඒ කාලේ බෝඩර් වීසා රෝමේ ප්‍රශ්න නැහැ. එතකොට මේ ඔටුවාන්ගේ ඇඟ උඩ වලට බඩු ටික පතවන යනකොට දැන් මේ පොඩි කොල්ලා කියනවා මේ මමත් යන්න ඕනේ. මමත් යන්න ඕනේ. එයාගේ නම මෙසියස්. ඒ ග්‍රීක නම. එතකොට එයාත් කියන මමත් යන්න ඕනේ. වෙලඳන් මට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අම්මයි තාත්තයි ඉගෙන කමන්නේ එනම් පුතාවත් එක්කගෙන නෑ. බාප්පලා ලොකු තාත්තලානේ. පවුලේ කට්ටියනේ. එයාවත් පිටත් කරනවා. මේගොල්ලෝ මාස ගාණක් ඒ අරාබියෙන් ඒමම ඇවිල්ලා ඉන්දියාවට ඇවිල්ලා ඩෙල්ලියට එන්නේ. උඩින්නේ බයින්ද තින්නේ. චෙන්නයි හෙන්න බෑ. ඩෙල්ලියට ඇවිල්ලා ඩෙල්ලිය ප්‍රදේශයේ තමයි මේගොල්ලෝ වෙළඳාම් කරන්නේ. කරනකොට තපස් වෙනස් දෙක වවන ඔය ඉන්න කොණ්ඩේ වවලා ඉන්න කොණ්ඩේ බැඳලා ඉන්න තට්ටේ ගාලා ඉන්න ඉල්ලාගෙන කන්නේ කිසිම කෙනෙක් කතා කරන්නේ මේ ළමයා බලන මේ කතන්දර අලුත් එකක් නේ. අපේ රටේ මේම මිනිස්සු නැහනේ. ඇයි මේ මිනිස්සු අස්වාගෙන ඉන්නේ? ඇයි මේ මිනිස්සු කතා කරන්නේ නැත්තේ? මේ මිනිස්සු ඇයි මේ මුදකලා වෙන්නේ? මේ මිනිස්සුන්ට පිස්සුද? මොකද්ද? ගිහිලේ කට්ටියත් කතා කරන්නේ ඒ කට්ටිය විස්තරයක් කියනවා. මේ ලෝකයේම දේම දුකයි. ඇලීම් ගැටීම් නිසා තමයි මිනිස්සු ඉපදෙන්නේ. අපි කොච්චර එකතු කරත් වැඩක් නැහැ මැරෙනවා. එතකොට තියලා නේ. එතකොට ඒ දරුවා කල්පනා කරනවා. හැත්තෙන්නේ වෙලඳන් කළ අම්බ කරලා වැඩක් නැහැ. තියලා යනවා මැරෙනවානේ. එහෙනම් මොකද්ද කරන්නේ? මේ ඔක්කොම නිරෝධ කරන්න ඕනේ. ඉපදීම නවත්තන්න ඕනේ කියලා ධර්මයක් දේශනා කරනවා. අර තාත්තලාට බාප්ලාට කියන ඕගොල්ලෝ විකුණගෙන යන්න මම එන්නේ නැහැ කියලා ඒ අවුරුදු 12 ළමයා එහෙම මිමාලේ පදිංචි වෙනවා. පදිංචිලා තපස් වලින්ගෙන් තපස්කම ඔක්කොම ඉගෙනගෙන 이르දි වඩාගෙන අවුරුදු 32 වෙනකම් ඒ ඒ දරුවා අවුරුදු 20ක් බුදුදහමට අනුව එයා ජීවත් වෙනවා. තපස් රකින්නවා. අවුරුදු 20ක් එනකොට එයාට වතුර උඩ ඇවිදින්න පුළුවන්. කය ප්‍රාණ ශක්තිය වැඩි. තුවාල වලට අත තිබ්බම මේ ප්‍රාණ ශක්තිය ඒ සෛල ආ කරන්න පුළුවන්. දිවසින් දකින්න පුළුවන්. උලඟෙන් පාවෙන්න පුළුවන් 이르දි වඩලා. ඒ අවුරුදු 20 දී අර ඔක්කොම ටික වඩලා යාට හිතෙනවා මගේ රට කොච්චර පිරීලාද. ඒගොල්ලෝ මේ කතන්දර මොකවත් දන්නේ නැනේ. ඒ කට්ටියට කියලා මම සේවය කරන්න ඕනේ කියලා 32 දී නැවත ඊශ්‍රායෙල් වලට එනවා. ඇවිල්ලා ගලීලේ මේ ගඟ ළඟට එනවා. ඒ මූදත් එක්ක තියෙනවා ගඟ ජෝර්දාන්. ඒ ජෝර්දාන් ගඟ ගලීලේ මූදට එකතු වෙන තැන මොය කටට පොඩ්ඩක් උඩින් වතුර තියෙන අඩි 4ක් විතර. එතනට එනකොට මේ වතුරෙන් බෞතිස්ම කරනවා ඒ සකරියා කියන මිනිසෙකගේ මේ පුතා ජොහාන් බෞතිස්ත කියලා. එයා ළඟට ඇවිල්ලා කියනවා මට බෞතිස්ම දෙන්න. ඊට පස්සේ එයා දෙවියන්ගේ නාමයෙන් බෞතිස්ම කරනවා. ඇයි මේ තාපසයා මෙච්චර ඥානයක් ඉර්ධියක් තිබිලා බෞතිස්ම ගත්තේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ කාලේ මේ මිනිස් ඔක්කොම දේව සංකල්පේ හිටියේ? මෙයාත් ඒ දේව සංකල්ප එක්කෙනෙක් නම් තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. වෙන concept එකක් එතන කියන්න බෑ. නෝන මරනවා. ඒගොල්ලන්ට ඒ ධාම කියන්න ඕන නිසා එයත් ඒගොල්ලන්ගේ ආගම වැළඳගත්තා. වැළඳගෙන එයා කියන්නේ සතරමා භූත පිළිබඳ ඇත්ත ධර්මය. ඒක කියන්නේ දෙවියෝ මට කිව්වයි කියලා. ඇයි? මේ සතර මා භූතේ concept එක කිව්වොත් මේ මිනිස්සු මරනවා. ඉල්ලන්නන්ට දීපල්ලා, දුගියන්ට දීපල්ලා. නුඹලාට අඳන දෙකක් තියෙනවනේ. එකක් තියාන එකක් දීපල්ලා. මැරෙනකොට ගෙනියන්න. මේක දන් දෙන්න කියලා කියන්නේ. ඇයි දෙවියන් වහන්සේ එතකොට සතුටු වෙනවා. ටග්ගල දෙවියෝ හල්ලලා එතනට පොඩි ගැටයක් ගන්නවා. පොඩි අණයක් තියෙනවා දෙවියෝ හල්ලලා. ආ දෙවියෝ සතුටු වෙනද? එනවා මේකට දන් දෙනවා. දාන පාරමිතා පූර්ණ විදියට දේශනා කරලා අන්තිමට පොඩි ගැටයක් ගන්න දෙයියන්ට. කියනවා මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා කරන්න එපා. එක කම්මුලට ගැව්ව තනිත් කම්මුලා ගහන්න කියලා තියෙනවා. එක දතක් ගැලෙව්ව තවත් දතක් ගලවන්න කියලා කියනවා. එකට එක කරන්න කියලා කියනවා. එහෙම කරන්න එපා. එක්කෙනෙක් කියලා ගැව්වනම් කම්මුලට අනිත් කම්මුල හරවන්න. මිනිස්සු ණය ගත්තාම දෙන්න බැරි නම් ඒ මනුස්සර සමාව දෙන්න. එතකොට දෙවියන් වහන්සේ සතුටු වෙනවා කියලා කියනවා. කොහොමද ඒ පොයින්ට් එක දෙන හැටි? අර ප්‍රධාන ටික ඔක්කොම කියලා අන්තිමට දෙවියෝ පටලනයි. දෙවියෝ කිව්වයි කියලා කිව්ව තමයි පිළිගන්නේ. මිනිස්සු කියන ඒවා පිළිගන්නේ මේ ඇත්ත concept එක මිනිස්සු දැනගත්තාම මේකත් බුදුහාමරන්ගේ ධර්මයක් තමයි. උන්වහන්සේත් අවුරුදු 20ක් විතර බුදුදාම තමයි හදාarලා තින්නේ. බුදුදාමට අනුව තමයි තපස් රැකලා තින්නේ. එහෙනම් මේ කතෝලික කට්ටිය අපි රෝමේ හිඳගෙන, වතිකාන් වෙඳගෙන බුදුදාම තමයි පිළිපැදලා තින්නේ. අපිට වැරදුනා. බුදුදාමේ කොටසක් මේක. එහෙනම් අපි හත්තක් ගා තින්නේ මේ ලංකාවේ. අපිට වැරදුනා. එදාට කතෝලික දාම සම්පූර්ණ බුදුදාමට ඇරෙනවා. ඒ කවුබාව හැරියාම මුස්ලිම් ආගමත් ඇරෙනවා. Hindu දාමට වෙන කරන්න දෙයක් නැති නිසා ඒගොල්ලෝ බුදුදාම වැළඳ ගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. Hindu දාම පටන් ගත්තේ හින්දුස්තානයේ. ඉන්දියාවේ. ඒකට කියන්නේ ඉස්සර හින්දුස්තාන් කියලා. ඒ ಭಾರತ දේශයේ බුදුහාමුදුර ඉපදිච්ච නිසා මුළු ලෝකෙම සියලුම රටවල් බුදුදහම පිළිගත්ත නිසා බුදුහාමුදුරන්ට අයිතිවාසිකම් කියනවා ඒ කට්ටිය. අයිතිවාසිකම් කියනවා. බුදුහාමුදුර අපේ මේ රටේ ඉපදුනේ කියලා. එතකොට මුළු ලෝකෙම කට්ටිය කියන බුදුහාමුදුර ඕගලන් රටේ ඉපදුනට ඕගොල්ලෝ බුදුහාමුදුර පිළිගන්නේ නැහනේ. ඕගොල්ලෝ වෙන ආගමක් නේ. ඒ නිසා බුදුහාමුදුරන් අයිතිය දෙන්න බෑ කියලා. නවදිල්ලියේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකෙන් මේ ඕඩර් එකක් දෙනවා. අදින් පස්සේ මේ රටේ කිසිම ආගමක් තියෙන්න බෑ. සියලුම කට්ටිය බුදුදහම වළඳ ගන්න ඕනේ කියලා. අයි අර බුදුහාමුදුරන්ගේ අයිතිය ගන්න ඕන නිසා. Hindu ආගම මෙතනින් කඩම් බැඳිනවා. මුළු ලෝකෙ එකම එකම ආගමයි පවතින්නේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේක 2050 ද වෙන්න ඕන නම් මේ සියලුම දෙනා සසුන්ගත වෙන්න ඕනේ. හැමෝම මාර්ගඵල රහතන් වහන්සේ බවට පත් වෙන්න ඕනේ. හැම රටටම කියලා මේ බුදුදහම දේශනා කරන්න ඕනේ. කෝටි 800ක් ඉන්නවා. අඳුමතරම රහතන් වහන්සේලා ලක්ෂයක්වත් පාළ වෙන්න ඕනේ. නැතුව කෝටි 800ට මේ පණිවිඩය ගෙනියන්න බෑ. ඒගොල්ලෝ පිළිගන්නවද නැද්ද? ඒක වෙන කතාවක්. පණිවිඩය කියන්න ඕනේ. අපිට පළවෙනි තැන ගම්බේ කියලා දැනගෙනද සංවර්ධන ලොතරැයි ගන්නේ? සමහරට වදින්න පුළුවන්. chance එකක් බලන්න ගන්නවා වැදුනොත්. එයා රාහත් වෙයිද නැද්ද සෝවාන් වෙයිද ඒක අපි දන්න පණිවිඩය කියනවා. බැරි වෙලා සෝතාපන්න වුණොත් chance එකක් බලන ඌරනවා අරන් වැදුනොත් පණිවිඩය කියන්න ඕනේ. sweep එක ගන්න ඕනේ. වදින එක නැති එක වෙන ප්‍රශ්නයක්. sweep එක ගන්න ඕනේ. එනම් පණිවිඩය ලෝකෙට කියන්න. ගොවියෝ නෑ. ගොයම් පැයිලා, කරල් නැමිලා, අස්සන්න කපන කාලෙත් ඇවිල්ලා දැකෙතිත් තියෙන ලොරියක් විතර අරගෙන ගෙන් කපන්න ගොවියෝ නැහැ. මේ ගොවියෝ තමයි මේ ඉන්නේ. සසුන්ගත වෙලා මාර්ගයේ වඩලා කෙලෙස් නිරෝධ කරගෙන rahat වෙලා ලෝකෙට මේ තාම අරගෙන ගිහිල්ලා මේ ලෝකෙම භාග්‍යතුන් වහන්සේගේ සේනාසනය කරන්න පුළුවන් නම් ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනය කරන්න පුළුවන් නම් ගෞතම බුදුහාමුදුරන්ගේ ආරණ්‍ය බවට පත් කරන්න පුළුවන් නම් අපිට මේ රට විතරයි තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? මුළු ලෝකෙම අපේනේ. හැම රටක්ම බුදුදහම පිළිගන්න පිළිගන්න ඒ රටවල් අපේනේ. මුළු ලෝකෙම අයිතිකාරය වෙන්න බැරිද අපට? අපි මේ දූපත කයිතිවාසිකම් කියනවා. ලෝකෙම අයිති කරගන්න අවස්ථාව අපට තියෙනවා. අපි ඒ අවස්ථාවෙන් වැඩ ගන්න අපි හරි දුර්වලයි. ඇත්තටම බුදුහාමුදුරන්ට ආදරේ නම් මේ ශාසනය වෙනුවෙන් මොනවාරි යුතුයකමක් කරන්න හිතෙනවා නම් සසුන්ගත වෙලා rahat වෙන්න. මේ වර්තමානයේ ඒක වටිනවා ගොඩාක්. ප්‍රශ්නෙට උත්තරය හම්බ වුණාද? <coughs>